පිළිබඳව සමාජ කතිකාවත ගොඩනංවන්නට කොයි ආකාරයෙන්ද අපි කටයුතු කරන්නට අවශ්‍ය කියන මේ ධර්මදේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ ජාඇල නිවන්දම සහ යක්කඩුව යන ප්‍රදේශවල පදිංචි අනුලාවතී සමරතුංග මහත්මිය ජේ.ඒ.ආර් පෙරේරා මහත්මිය කමලා දිසානායක මහත්මිය නයනි ප්‍රියංගිකා මහත්මිය සහ නිමාලි ගංගා මහත්මිය යන පින්වත් පිරිසත් ඔවුන්ගේ පවුල්වල දූදරු ඥාති පිරිස් සමූහය විසිනොත් එසේනම් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට දැන් নমස්කාර පූරකව ඇරයුම් කරමු.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 අපේ මානසිකාරයෙන් ධර්මය නැగిලා එන විදිහට අපේ මානසිකාරය හදන්න ඕනේ. ඒ සඳහා කළ යුතු දේ තමයි ධර්මයේ භාවිතා කරන එක. එතකොට අපේ ජීවිත සුරක්ෂිතභාවයට පත් කරගත යුතුව තියෙනවා. සසර ජීවිතය සුවපත් කරගන්න මේ ධර්මය භාවිතා කරගන්න ඕනේ. ඒ සඳහා ඉවසීම කියන අපේ හිතේ නැගෙන ගුණාංගය. අපේ හිතේ අපි දන්නවා හොඳටම නොයෙකුත් ආකාරයේ සිතුවිලි සැරෙන් සැරේ සැරෙන් සැරේ නැගෙනවා. ඒවා අපිට අයිතිද? නෑ අපිට කිසි අයිතියක් නැතුව අපි දන්නේම නැතුව එක එක සිතුවිලි වලින් අපේ හිත පෝෂණය වෙනවා. එතකොට ඒ ඒ නැගෙන සිතුවිලි අනුව තමයි අපි වැඩ කරන්නේ. දැන් මේ වෙලාවේ අපි මේ බණ කී කිද්දී කවුරු හරි මේ සභාව ඉස්සරහට ඇවිල්ලා එක පාටම මට පරස වචනේ බයින්ට පටන් ගන්නවා. මෙතන ඉන්න අය මොනවා කරයිද? සමහර අය ගහන්න පණි. සමහර අය බණි. සමහර අය නිස්සද්ද වෙඳි. ඒ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ තුල ඒ ඒ ඒ වෙලාවේ ඇති වෙන සිතුවිල්ල අනුව. එතකොට ඒ සිතුවිලි ඇති වෙන්නේ නිකන් නෙවෙයි ඒ සිතුවිලි ඇති වෙන්නේ හේතු ඇතුව. ඒ කෙනාගේ තියෙන නරක දේවල් වළක්වාලන්න පුරුදු පුහුණු කරලා නැත්තම් ධර්මයේ භාවිතා කරලා නැත්තම් ඒ අයට හොඳ සිතුවිලි එන්නේ නැහැ. නරක සිතුවිලි නවත්තන හොඳ සිතුවිලි එන්නේ නැහැ. අපි දන්නවා මේ සමාජයේ ඉක්මනට තරහා යන අය ඉන්නවා. අපි ඒකට කියනවා කුකුල් කේන්තිකාරෝ කියලා කියනවා. නේද? එතකොට එයාට අපි හැම වෙලෙම කියලා තියෙන මෙයා ඉන්න තැන මොකක්ද කියන්නේ යන්න එපා. මෙයාට හරියට කේන්ති යන එක්කෙනෙක්. ඔයාලා දන්නේ නැහැ. ඒකේ එහා කියන්නේ එයාගේ ස්වභාවය ගැන අපි කියනවා නේද අපි කියනවා මෙහෙම ඔය මැෂින් එක හොඳයි නැත්නම් ඔය වාහනේ හොඳයි දුර ගමනක් ගිහින් යන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ කියනවා අපෝ ඔය වාහනේ යන්න බෑ සද්ද වැඩි කියනවා නේද ගැස්සෙනවා වැඩි කියනවා මේ එක එක එක එක දේවල් වල හැටි වගේම අපි මිනිස්සු ගැනත් එහෙම කියනවා නේද එයාට වැඩිය මොකුත් කියන්න යන්න බෑ එයාට තරහ යනවා අපෝ එයාට ඕන එකක් කියන්න බලන්න එයාට තරහ යන්නෙම නැහැ එහෙනම් මේ වගේ එක එක්කෙනා ගැන එක එක විදිහේ අපි ප්‍රතිරූපයක් හදලා තියෙන්නේ ඒ කෙනා තුළ ඇති වෙන සිතුවිලි වල එහෙනම් වෙනස්කම් තියෙනවා. එකම පුද්ගලයා වුණා සිතුවිලි වල වෙනස්කම් තියෙනවා. ඒවා වෙනස් වෙනවද නැද්ද කාලෙන් කාලට ගතිගුණ? වෙනස් වෙනවා. හොඳ අය ආශ්‍රය කරොත් හොඳ වෙනවා. හොඳ දේවල් ඇහුනොත් හොඳ වෙනවා. නරක අය ආශ්‍රය කරොත් නරක වෙනවා. නරක දේවල් ඇහුනොත් නරක වෙනවා. ආ එහෙනම් අපි දන්නවා ඒක. නේද? එහෙනම් අද වර්තමාන මේ සමාජය ගත්තාම අද අපිට කතා කරන්න තියෙන ඉවසීම කොහොමද අපි සමාජගත කරන්නේ සමාජ කතිකාවතක් විදිහට ඉවසීම සකස් කරන්නේ කොහොමද කියලා කතා කරන්න තියෙන්නේ. මොකද අපි හැමදාම ධර්මය අහනවා නේද? අපේ යුතුයකම ගැනත් අපි හිතන්න ඕනේ. ඇත්තටම ධර්මයේ සමාජගත වෙන්න ඕන කාටින්ද? අපේ අතින්මයි. හරි. මේකේ වැඩිපුරම දායකත්වය දැරිය හැකි අපි හැම දිනාටමයි මම ඒකයි මේ වගේ මාතෘකාවක් යොදාගෙන මේ හැමදාම ඒක මතක් කරලා දෙන්න සතියකට සැරයක් මට මේ දේ ලැබුණේ කාගේ හරි අනුග්‍රහයක් හින්දානේ අද මට යම්කිසි ධර්මයක් ලැබෙන්නේ කාගේ හරි අනුග්‍රහ කාට හරි කරුණාවක් මෛත්‍රියක් තිබ්බ හින්දා එදා සංගායනා ආදී පවත්වමින් පවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ පෙළ ගැස්ුවේ නැත්තම් ඒ සංගායනාවලින් වැරදි තැන් නැත්තම් පැටලිය හැකි තැන් පෙළගස්සන්න ඕන තැන් ටික පෙළගස්සව ගත්තේ ගස්වල අපිට මේ දක්වා යටුආචාරින් වහන්සේලා හෙලාටුආචාරින් වහන්සේලා රහතන් වහන්සේලා මේ ධර්මය එක දිගට එන විදිහට අපි ළඟට එන විදිහට හදන්න උත්සාහ කරේ නැත්තම් හදත් අපිට පොඩි කාලේ ඉඳන් ධර්මය කියලා දෙන්න කවුරුවත් හිටියේ නැත්තම් අපි ළඟ කිසි ධර්මයක් නැහැ. නේද? ඒතර අපි ළඟට මේක ආවේ කාට හරි කරුණාවක් මෛත්‍රියක් තිබ්බ හින්දා තමයි අපි ළඟට මේ ධර්මය ලැබෙන්නේ. ධර්මය ලැබීමෙන් අපිට තියෙන ලාභය තමයි අපේ හිත හදා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් එකේ තියෙනවා. අපේ සිත සකස් කර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. ඒතර අන්න ඒ වැඩපිළිවෙල තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ වර්ධනය කර ගන්න. ඉතින් ඒ වැඩපිළිවෙල අපිට ලැබුණාම අපේ පොඩි හරි යුතුයකමක් තියෙනවා. තවත් කෙනෙකුට මේක චුට්ටක් හරි තවත් කෙනෙකුට චුට්ටක් හරි මේ ධර්මය තුළ පෝෂණය වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කියලා දෙන්න. එතකොට කෙනෙක් කිය කියලා දෙයක් අහන්නේ නැහැ කියලා. හරි? අපි කිව්වට අහන්නේ නැහැ කියලා. ඔව්. අපි කියන විදිය හොඳට දන්නේ නැහැ. නේද? අන්නේ තැන්වල තමයි අපිට ගොඩාක් දේවල් ඕන වෙන්නේ. අපේ ඉවසීම කියන එක ගොඩක් වර්ධනය වෙලා තියෙන්න ඕනේ. අපි යමක් කියන්න ඕන කොහොමද? මට කාට හරි යමක් කියන්න ඕන නම් මම මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා ඒ ගුණයේ මම පිහිටන්න ඕන. අපේ ගෙදර කවුරු හරි ඉවසීමක් නැහැ කියලා මට තේරෙනවා නම් අපේ ගෙදර ඉන්න අයගේ ඉවසිල්ලක් නැහැ. අපේ ගෙදර ඉන්න අයගේ කිසිම කරුණාවක් නැහැ. නැත්තම් අපේ ගමේ ඉන්න අයගේ නැහැ, මගේ කාර්යාලයේ ඉන්න අයගේ නැහැ. එහෙම වගේ අදහසක් තියෙනවා නම් මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මගේ ළඟේ අඩුපාඩුව තියෙනවද කියලා බලලා ඉස්සෙල්ලා අඩුපාඩුව මගේ පැත්තෙන් හදන්න ඕනේ. මගේ පැත්තෙන් මේ අඩුපාඩුව හදපු ගමන් මොකද වෙන්නේ? ඊළඟට පුළුවන්කම තියෙනවා අනිත් අයට මේක කියලා දෙන්න. මොකද මේ අඩුපාඩු මගේ ළඟ හදන්න ගියාම තමයි මට තේරෙන්නේ මේක හදාගන්න කොච්චර අමාරුද කියලා. හරි. මේක හදාගන්න කොච්චර අමාරුද කියලා තේරෙන්නේ මගේ ළඟ මේ අඩුපාඩුව හදාගන්න ගියාම තමයි තේරෙන්නේ කරන ක්‍රමය මොකක්ද කියලා. එතකොට තමයි අපිට බාධාවල් ජය ගන්න විදිහ මේක හදන්න කොච්චර අමාරුද නිකන් ඉන්න කෙනෙකුට මොකුත් තේරෙන්නේ නැහැ. පුටුවක් හරි හදන්න පුරුදු වෙන කෙනෙකුට තමයි තේරෙන්නේ ඒක ප්‍රායෝගිකව හදන්න ගියාම තියෙන අපහසුතාව. කැවුමක් හරි උයන්ද නේද උත්සාහ කරන කෙනෙකුට තමයි තේරෙන්නේ ඒකේ කොණ්ඩේ ගන්න තියෙන අමාරුව කොච්චරද කියලා. නේද? කරන කෙනාට මිසක බලන් ඉන්න කෙනාට නම් හිතෙන්නේ මොකද්ද? පොල් ගෙඩියක් හරි කඩන්න ගියාම කෙක්කකින් බලන් ඉන්න කෙනාට හිතෙන්නේ මොකද්ද? අයියෝ අර බලන්න වර කෙක්ක දාගන්න බැරුව දඟලන දඟලින්න කියලා. නේද? මං ගත්තනම් දණී කියලා හිතෙන්නේ. අයියෝ චුට්ටනේ ඔය ඔහොම එහාට පොඩ්ඩක් දාගන්න බැරුව මෙයා කියන්නේ කියලා නේද? ගීතයක් හරි ගායනා කරන කෙනෙක් ගැන අපි ඈත ඉඳන් බලන් ඉන්නකොට අපිට හිතෙන්නේ අයියෝ මේක වරද්දලා කියනවනේ. මේක කියන්න කොච්චර නේද මං නම් මෙහෙමයි කියන්නේ කියලා හිතනවා. හැබැයි කියන්න ගියොත් තමයි තේරෙන්නේ. ඒක කරන කෙනාට තමයි ඒකේ අඩුපාඩුව ඒකේ අපහසුව දන්නේ කරන කෙනා කියන කෙනාට බොහෝ දේවල් කියන්න පුළුවන්. හරි. ඒකින්ද ඉවසීම කියන්නේ කොච්චර අමාරුද කියලා තේරෙන්නේ ඒක කරන්න උත්සාහ කරන කෙනෙකුට නිකන් ඉන්න කෙනෙකුට නෙවෙයි. හරි. එහෙනම් තමන් ඒක කරන්න පටන් ගත්තොත් තමයි තමන්ගේ තුලින් වෙන බාධාවල් මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකෝර තමයි කෙනෙකුට අවවාද දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි පුරුදු කරන්න ඕන පළවෙනියෙන්ම මම හැදිලා ඉන්න. නේද? මම හැදිලා ඉන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට මට ලොකු අවස්ථාවක් ලැබේ අනිත් අයව සකස් කරගන්න අවස්ථාවක් ලැබේ. හොඳයි. දැන් අපි ඉවසීම ගැන මේ දවස් හතරෙම කතා කරා. මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕන විදිහවල් ගැන කතා කරා. පෙරේද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරා කකතු උපමා වැනි උපමාවන්. සුණාපරන්තයට ගිය පුණහාඳුර ගැන කතා කරා. ඉතින් මේ හැමතැනකදීම අපිට ඒක රාශී වෙච්ච හරි ප්‍රබල කාරණාවක් තිබ්බා. ඒක පුළුවන් අපිට පළවෙනිම සමාජගත කරගන්න. මට මතකයි කුමාරයල්ලේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ මගේ කනක් කවුරු හරි කපලා දැම්මොත් අතක් කවුරු හරි කපලා දැම්මොත් ඒ වෙලාවේදී මට රිදෙනවා. ඒ රිදිල්ල දවසෙන් දෙකෙන් තුනෙන් නේද මාසෙකින් හෝ මාස දෙකකින් හෝ ඒ තුවාලේ හොඳ වෙලා නැති වෙලා යනවා. එතකොට ඒක සම්පූර්ණයෙන් ඉවරයි. හැබැයි මම කන කපපු කෙනා ගැන දැඩි වෛරයක් තියාගත්තොත් නේද? ඒ වෛරය හැබැයි භවගාමි ගමනේම යනවා. නේද? ඒ අපි දන්නවා බොහෝ කතා ප්‍රවෘත්ති ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. නේද? කාලියක් ඉන්න ආදි වශයෙන් මේක කතා ප්‍රවෘත්ති ගත්තාම හොඳට දන්නවා මේක කොච්චර එහාට ගිය එකක්ද කියලා භවෙන් භවයට භවෙන් භවයට මේ වෛරය වෛරය යනවා ජීවිතෙත් එහෙමයි එහෙනම් මම ඒ බව හිතලා මගේ යහපත සඳහා අනුන්ගේ වැරදි මගේ අතුලට ගන්නේ නැතුව වාසය කරන්න ඕනේ ඉවසීම කියන එක පුරුදු පුහුණු කරන්න ඕනේ ඒ සඳහා ඉතින් ඒකත් මතක තියාගෙන ඕනෑම தත්වයක් යටතේ ඉවසන්ඩ පුරුදු කරන වැඩපිළිවෙලක් අපේ නිවෙස්වල ටික ටික ටික ටික ටික ටික හරි පුහුණු කරන්න ඕනේ. ඒ සඳහා අපි මූලිකව භාවිතා කරගන්න ක්‍රමවේදය කියලා මතක් කරේ මොකක්ද? පංචශීලය. එහෙනම් සීල් කැඩෙන්නේ ඇයි? මధుරු කරදරය කරදරයක් විදිහට මధుරවාගේ කරදරය ඉවස ගන්න බැරුව කඩනවා. නේද? අනුන්ගේ දේවල් දැකලා ඉවස ගන්න බැරුව හොරකම් කරනවා. කාමයේ වර්ධව හැසිරීම ඉවස ගන්න බැරි හින්දා සිද්ධ වෙන දෙයක්. බොරු කියලා අනුව රවට්ටන්න නැතුව ඉන්න ඉන්න බෑ ඉවසන්න බෑ එතකොට ඇතිවෙන පීඩාව කියලා බොරු කියනවා සුරාපානය දැක්කහම මතක් වුණහම කාලේ මතක් වුණහම නේද සමහර අය සතියන්තේ සුරාපානය කරන්න සූදානම් කරන් ඉන්නවා එතකොට ඒ කිට්ටුවේදී ඉවස ගන්න බැරුව යනවා නැත්නම් යාළුවෙක් දැක්කම ඉවස ගන්න බැරුව යනවා නැත්නම් ස්ථානයක් දැක්කම ඉවස ගන්න බැරුව යනවා එතකොට මේ හැම දෙයක්ම ඉවස ගන්න බැරි වෙන හින්දා සිද්ධ වෙන ලොකු අඩුපාඩු වගේක් ඉතින් ඒ වගේම වෙන්න තමන්ගේ සංසාරික ජීවිතයේම සුවපත් භාවය නැති වෙන එක අපි මේක හැම තැනකම වර්ධනය කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ කියලා දවස ගානේ මේ පිළිබඳව හිතන් හිතලා අපි පවුලක් වශයෙන් ගෙදර තීරණයක් ගන්න ඕනේ අපි හැම වෙලෙම ඉවසලා කටයුතු කරමු. එක තැනක කටයුතු සිද්ධ කිරීම සඳහා කටයුතු කරද්දී එක ලොකු ගැටලුවක් ආවා. මම හොඳට දන්න දෙයක් කියන්නේ මේ දෙන්නේ එකතුලා කරපු වැඩක්. යම් කිසි දැනක හිටියා එක පුද්ගලයෙක්. ඉතින් මෙයා ඔක්කොම වැඩ කටයුතු කරද්දී මෙතෙන්ට ආවා ලොකු මහත්තයෙක්. මේ එතන ප්‍රධානියෙක් වෙලා. ඒතකොට දැන් දැන් මේ දෙන්නම ඉන්න අතරේ දැන් තමයි කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ. කවුද කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ? ඉන්න කෙනෙක් ඉන්න තැනට තව කෙනෙක් පත් වෙච්ච ගමන් කවුද ක්‍රියාත්මක වෙන්නේ? කේලංකාරයෝ ටික. නේද? වහාම කවුරු හරි ලොකු මහත්තයෙක් ආපු ගමන් නේද? වටේ පිටේ ඉන්න කේලංකාරයෝ දැන් බැලුවා මේ දෙන්න වැඩ කරගෙන යන්න පටන් ගන්නකොට දෙන්නට දෙපැත්තට එක එකව කියනවා. දෙන්නම ඉවසගෙන හිටියා. ඒ ඉවසීමෙන් හිටියේ එකේ තියෙන වටිනාකම තමයි එක දවසක් මේ දෙන්නට සුහදව කතා කරන්න අවස්ථාවක් හම්බුණා. හම්බෙච්ච වෙලාවේ ඒ ඉවසීමෙන් නොහිටියනම් ඒක කරගන්න බැරුව යනවා. දෙන්නට තේරුණා හොඳට කවුද මේ කවුද මේ කරදරකාරී තත්වයන් ඇති කරන්නේ කියලා හොඳට තේරුණා. ඒ හරි ඉවසීමෙන් හිටියේ. අන්තිමට දෙන්න එකතු වෙලා කතාවකටපත් වුණා කියලා කිව්වා. කිසිම හේතුවක් උඩ අපි විඳෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අර කේලම් කියන්න හිටපු කට්ටිය ඔක්කොටම ගැටලු මතුවුණා. එතනින් එහාට ඒ වැඩේ කරගන්න හම්බුනේ නැහැ. හැබැයි ඇවිල්ලා කවුරු හරි මොන හරි කියපු ගමන් කිපුණා නම් බොහෝ දේවල් කියලා තිබ්බා කියපු ගමන් කිපුණා නම් ඔක්කොම ඉවරයි. අපි නිවසේ වුණත් කතා කරගන්න ඕන අපි පළවෙනියෙන් ඉවසලා ඉමු. හැම වෙලේම මේක පුහුණු කරමු. අපි එකිනෙකාට කවදාකවත් සැරෙන් කතා කරගන්න නැතුව ඉමු. හරිද? අපේ ළඟ තියෙන අවවාදයක් හිතන් දෙන ක්‍රමය කොහොමද? කාගේ වැරද්දක් දැක්කම අවවාදයක් දෙන්නේ එයා ඒ අවවාද එයාව සකස් කිරීමේ අදහසින්මද? කරුණාවෙන්මද? හුඟක් අය අවවාද දෙන්නේ කොහොමද? ඒ අවවාදේ ඇහිච්ච කෙනාට කරන්න බැරි වෙන විදිහටමයි අවවාද දෙන්නේ. තමුසේ මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙමයි. නැත්තම් මොන හරි නරක වචන කියලා. එතකොට මේ ඉවසීම කියන එක පුරුදු කරන්න ඕන දියුණු වෙන්න. ඉවසීම අපි පන්සිල් පද පහෙන් පුරුදු කරන්න පටන් ගත්තාම අපිට ලැබෙන ලාභය ගැන කවුරුත් ලොකු අවධානයක් අවධානයක් යොමු කරන්න ඕනේ. තමන්ගේ දරුවන්ට මේක පුහුණු කරන්න ඕනේ. gedara එකතු වෙලා කතා කරගන්න කියන්නේ ඒකයි. අපි ඉස්සරහට යන්න නම් gedarak විදිහට දිනු වෙන්න ඕන නම් නිවසක් විදිහට අපි කළ යුතු දේ කුමක්ද? අපේ අරමුණු වලට අපේ ලෞකික අරමුණු වලට පින්වත් මේ යන්න බැරි වෙන්න වැඩියෙන්ම බාධා කරේ මට ඉවසන්න බැරි වෙච්ච එකයි කිව්වොත් මොකද කියන්නේ? දැනටත් අපිට අරමුණු තියෙනවා ළමයින්ටත් අරමුණු තියෙනවා මේ හැම අරමුණකටම යන්න උත්සාහ කරනකොට වැඩියෙන්ම කට්ටියට යන්න බැරි වෙන්න හේතුව Tamanට ඉවසන්න බැරි වෙච්ච එකයි කියොත් මොකද කියන්නේ හවුද නැද්ද බලන්න ඉගෙන ගන්න කාලේ පාඩම් මේසේ ඉන්නකොට නිදිමත වෙනකොට ඉවස ගන්න බැරි වුණා රූප වාහිනිය මතක් වෙනකොට ඉවස ගන්න බැරි වුණා කාත් එක්ක හරි තරහ ගියාම ඉවස ගන්න බැරි වුණා තමන්ගේ අරමුණට යන්න හදනකොට දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙනවා කියලා ඉවර වෙලා තීරණයක් අරගෙන ඉද්දි වෙන මොකක් හරි රස්සාවකට ඉක්මනට යන්න පුළුවන් වෙයි අර මේ ඔහම හිතපුවාම නැත්නම් යාළුවෝ මොන හරි කිව්වහම මේ තත්ත්වයට වර්ධනය වුණාම හොඳයි කියලා ඒව ඉවස ගන්න බැරි වුණා නේද නැත්නම් වෙනත් මොනවා හරි බැඳීමක් වගේ දෙයක් හැදෙන්න යනකොට ඒක ඉවස ගන්න බැරි වුණා ආශාවන් ඉවස ගන්න බැරි වුණා නේද නපුරු වචන එහා පැත්තෙන් මෙහා පැත්තෙන් එනකොට ඒවා ඉවස ගන්න බැරි වුණා. මේ වගේ Tamange අරමුණට යන්න යනකොට ඒ අරමුණ වලට අපේ හිතේ තියෙන ඉවසීම කියන එක වර්ධනය වීම ගොඩාක් වැදගත්ද නැද්ද? නේද? එතකොට එහෙමනම් ඉවසීම හැදෙන විදිහට හිත ඉවසීම මතුවලා එන විදිහට හිත හදන්න ඕනේ හදන්න ඕනේ හදන්න ඕනේ නේද ඔන්න ඔය වචනේ ගන්න හදන්න ඕනේ. හදන්න ඕනේ. නේද? මොනවා හරි හදන්න නම් හදන ක්‍රමයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. එහෙම හදන ක්‍රමයක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න ඕනද නැද්ද? කරන්න ඕනේ. දැනට එහෙම ඒවා කරනවද දන්නේ නැහැ. මේ රට බෞද්ධ රට. බෞද්ධ ධර්මයේ තුල තියෙනවා ඉවසීම ප්‍රගුණ කරන්න ඕන ක්‍රම. ගොඩ තියෙනවා. හරිද? බෞද්ධ රටක් කියන්නේ මොකක්ද? මම හැමදාම අහන්නේ බෞද්ධ රටක් බෞද්ධ රටක් කියන එකේ තේරුම මොකක්ද? බෞද්ධ රටක් කියන එකේ තේරුම මොකක්ද? බෞද්ධ ධර්මය තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ඉන්න බෞද්ධයෝ වාසය කරන රටක්. එතකොට මේ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් නම් එයාලා ක්‍රියාත්මක වෙන්න ඕන කවුරු කියන විදිහටද බුදුහාමුදුරු දේශනා කරපු විදිහට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඉවසීම, කරුණාව, මෛත්‍රිය ඒවා හරියට වර්ධනය වෙලා හොඳට ඉවසන්න පුළුවන් කට්ටිය හැදෙන්න ඕනේ. එතකොට අපේ රට දැන් එහෙම නේද? නේද? පොඩ්ඩක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ පිරිහෙනවද නැද්ද? එන්ඩෙන්ඩ පිරිහෙනවා. හරිද? එතකොට මේ තමයි අපේ ළමයි ගැන තියෙන අවධානය නැතිකම. හරිද? මම සමහර වෙලාවට මේ ජනප්‍රිය ප්‍රදේශවල ධර්ම දේශනාවලට යනවා. හරිද? එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ධම්මං සරණං ගච්ඡාමි කියනකොට සංඝං සරණං ගච්ඡාමි කියනකොට ඕනම වෙලාවක බෞද්ධයන්ගේ අත් දෙක ඉස්සෙනවද නැද නේද නමුත් පින්නන්දි මමට මේ ඊටා මෑතක දිනයක ලොකු අත්දැකීමක් ලැබුණා ඒ ලැබිච්ච අත්දැකීම තමයි මම දන්නේ මේ ළමයි කවුද කියන්නේ නමුත් දෙමව්පියොත් එතන හිටියා මේ ළමයි දෙන්නේ හිටියා විශේෂයෙන් ටිකක් ලොකු සාමාන්‍ය ප්‍රමාණයේ පිරිමි ළමයි දෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 12ක 13ක 14ක වගේ මං පන්සිල් සමාදන් වෙන්න කියලා කිව්වා. පන්සිල් සමාදන් වෙන්න කියන වෙලාව මේ කට්ටිය පන්සිල් කිව්වා. සරණාගමනයක් කිව්වා. හැබැයි අත් දෙක තිබි පල්ලෙහා. මේ ක්‍රිස්තියානිවත් වෙන වෙන වෙන ආගමක අය නෙවෙයි. අත් දෙක තිබ්බේ පල්ලෙහා. මෙහෙම ඔඩොක්කුවේ අත් දෙක. එතන හිටියාගේ සහෝදරියා උත්සාහ කරා තට්ටුවක් එහෙම දාලා. හැබැයි හරියන්නේ නැහැ. හරිද? ළමයි දෙන්නම අත් පල්ලෙහාට දාගෙන හිටියා. චුට්ටකින් මේ සිංහල ළමයි බෞද්ධ ළමයි හැබැයි චුට්ටකින් බණ ඉවර වෙලා මම පොඩ්ඩක් අවධානයෙන් හිටියා මේ ළමයි දෙන කතා කරන්නේ ඉංග්‍රීසි වලින් හරිද ඒකෙන් දැන් තේරෙනවද වැඩේ බොහෝ විට මේ දරුවෝ දෙන්නා ජාත්‍යන්තර පාසල් වලට යන ළමයි දෙන්නෙක් වෙන්න ඕනේ. ඒකට මේ සිංහල ළමයි, බෞද්ධ ළමයි ඒවත් එක්ක දැනටත් අපේ ජාත්‍යන්තර පාසල් ආදී පාසල් වලට ගිය දරුවෝ නෙවෙයි ගම්වල තැන් තැන් වල තාම ඉන්නේ. එයාලගෙත් ඉවසීමක් ධර්මයේ තුලින් පෝෂණය වීමක් මේ වෙනකොට නැහැ අඩුයි. එහෙනම් ඉදිරි කාලේ කොහොම වෙයිද? මම දැන් කීපෙට ඉස්සෙල්ලත් මතක් කරා පාරක යනකොට විශේෂයෙන් මේ අවුරුදු 13 14 15 ළමයි ඊටත් වැඩි වයස 16 17 ළමයි පවා හාමුදුරුවමක් ගියත් අයින් වෙන ස්වභාවයක් නෑ දැන්. ඒතර මෙයාලා උස්මහත් වෙනකොට කුමක් වෙයිද? කුමක් වෙයිද? නේද? මෙයාලා මේ රටේ පාලනය බාර ගන්න කාලේ එනකොට ලොකු ව්‍යසනයක් තියෙනවා අපේ පින්නත් නේ. මේ ගැන කල්පනා කරන්නේ කවුරුවක්වත්. හරි මහ ව්‍යසනයක් තියෙනවා. ඒ තමයි අම්මා තාත්තා අඳුරන්නේ නැති ස්වාමීන් වහන්සේ නමක් අඳුරන්නේ නැති ඒ පිළිබඳ ගෞරවයක් නැති හරි මේ වාගේ ප්‍රතිඵල ලැබෙනකොට හරවන්න බෑ හරිද අනාගතය දකින්නේ අපේ මිනිස්සු අනාගතය දැකලා වැඩ කරන්නේ නෑ ඒ ගැන අපි ලබන සතියෙම කතා කරනවා හරිද ලබන සතියෙම තියෙන අපිට කතා කරන්න ඒ පිළිබඳව බෞද්ධයා කළ යුත්තේ කුමක්ද බෞද්ධයාගේ කාර්යභාරය මොකක්ද? හරිද? මේ රටේ අනාගත බෞද්ධකමට මොකද වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ අනාගත දැක්මක් පිළිබඳව අනාගත භයානකත්වය පිළිබඳව තියෙනවා සූත්‍ර ගණනාවක් අනාගත බය සූත්‍ර කියලා. අන්නේ සූත්‍රය ඇසුරෙන් අපි සාකච්ඡා කරනවා අනාගත බය පිළිබඳව. හරිද? ලංකාවේ තියෙන ස්වභාවයන් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට මේ තියෙන தත්වයන් යටතේ පින්නත්නි අපි කොහොමද දැන් දැන් ප්‍රතිඵලය පැහැදිලි වර්තමාන ප්‍රතිඵලය අරන් බලන්න පසුගිය දවස්වල අර මට හොඳට මතකයි මේ පාර්ලිමේන්තුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ගත්ත විසුරුවා හැරීම පිළිබඳ තීරණය හරියන්නේ නැහැ කියලා ඒක ඒක නීති විරෝධී කියලා තීර අනිත් පැත්තට තීරණය දුන්න දවසේ ලංකාවේ තැන් තැන් වල මිනිස්සු කලහකාරී විදිහට හැසිරුණා. ඊට කලින් තීරණ දුන්න දවස්වල හැසිරුණා. හැම තැනකම වචනයක් කතා කරන්න බෑ ගහ ගන්නවා. ඊට කලිනුත් මේ මේ මේ දිනවල ගත්තාම තැන් තැන් වල මොනවා හරි රැස්වීමක් තිබ්බොත් රටේ පාලනය ගැන කතා කරන්න ගියොත් ඒ පාලනය කරගන්න කතා කරන්න යන හැම තැනකම ගහ ගන්නවා කොහෙන්ද මේ ආදර්ශය යන්නේ? මහතැනින්. මහතැන මහ පොර නේද ගහ ගන්නවා ලේ පෙරා ගන්නවා මේ මුළු සමාජයකටම දෙන ආදර්ශය පාර්ලිමේන්තුව ගාල ගෝට්ටියක් ගහ ගන්නවා يعني ගහ ගන්නවා කියන්නේ තුවාල වෙන්නම ගහ ගන්නවා නේද ලේ පෙරෙන්නම ගහ ගන්න නවතින ස්පිතාල වල. ඉතින් ඒ තමයි රටේ කරවන අයගේ ඉවසීම. නේද ගහගත්තේ නැතත් ගහගන්නේ ගහගත්තේ නැතත් ගහගන්න එක හොඳයි කියලා හිතෙනවා. සමහර අය අනිත් අයට නේද සීතලට ඉන්නවා කියලා කියන අය සීතලට යටින් අරගෙන ගිනි තමන්ගේ ඇතුළාන්තයේ තියෙන අනුන්ගේ මතයක් ඉවසන්න බැරුව කරන මගඩිය කොච්චරනම් මේ සමාජයට බලපාලා තියෙනවද කියන එක ඉතා පැහැදිලියි. හරිද? එක වෙලාවක මේ රටේ පුංචි දැරිවියක් අ ඉතාම නරක විදිහට විනාශ කරලා දැම්ම එක එක මහා නරක පුද්ගලයේ ඒකත් එක්ක ඒ වගේම සිද්ධි කීපයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ වගේම තවත් කාලයක එක දරුවෙක් මොකද කරේ පිරිමි ළමයෙක් තමන්ගේ පන්තියෙම ඉන්න පිරිමි ළමයෙක්ව මරා දැම්මා. ඒකත් එක්ක ඒ වගේම සිද්ධිය සිද්ධි මාලාවක් සිද්ධ වුණා. ඒක සිද්ධ වෙච්ච කාලේ එක තැනක දන්නවද පසුගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉවර වෙච්ච දවසක එක ගැහැණු ළමයෙක් තව ගැහැණු ළමයෙකුට ගහලා තිබුණා ස්ථිරතාවේ නවතින්න. මේ පාර යන ගම. මේ දැන් මේ පිරිමි ළමයා විතරක් නෙවෙයි ඒ පාර. හරිද? ඒ ආසන එක ගැහැණු ළමයෙක් තව ගැහැණු ළමයෙකුට ගහලා ස්ථිරතාවේ නවතින්නම ගහලා. ඒ පාරේදී. මොකද මේ? ඉවසීම කියන මාත්‍රයක්වත් නැහැ ධර්මයෙන් පෝෂණය නොවීම. ධර්මයෙන් පෝෂණය නොවීමයි මේ ඔක්කොටම හේතුව. ඉතින් ඒකෙන්ද අපිට වගකීමක් තියෙනවා. අපිට දැන් එහෙමනම් නේද මේ බලන්න හැම දෙයක්ම හදන දේවල් හදන දේවල් වගේක් තියෙනවා. කෙවල් හදන මිනිස්සුන්ට ගෙවල් හදන්න පුහුණු කරන්න ඕනද නැද්ද? ඒ වෘත්තිය පුහුණු කරන්න ඕනේ. ගෙවල් හදන කෙනෙක් ඒ හදන හදන්නත් පුරුදු වෙන්න ඕනේ. ගෙවල් හදන කෙනෙක් හදන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ගණන් හදන්න පුරුදු වෙන්න ඕනේ. ඉගෙන ගන්න ළමයි ගණන් හදන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට වඩු වැඩ කරන කෙනෙක් පඩු වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. වෛද්‍ය ශිෂ්‍යයෙක් ප්‍රතිකාර කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ හැම දෙයකටම කාලයක් අරන් පුරුදු වෙන්න ඕනේ. නේද? ඒතර බෞද්ධ විදියට අපේ අදහසක් නැහැ. හොඳ ගතිගුණ පුරුදු වෙන්න ඕනේ කියලා දැන් දැන් එහෙම අදහසක් නැහැ. හරි ඒවා අනිත් දේවල් පිළිබඳ පාඨමාලාවල් තියෙනවා. අනිත් දේවල් පිළිබඳ වැඩමුළු තියෙනවා. ඔය භාවනා වැඩසටහන් ආදී වශයෙන් තියෙන්නේ ඔන්න ඔය බෞද්ධ ධර්මය තමන්ගේ හිත තුළ ඉදිරියට ගන්න එක පුරුදු කරන්න. පංචිල් සමාදන් වෙනවා කියන්නේ ගේවද ගෙදරදී ඉවසගෙන ජීවිතයේ නරක වැඩවලට යන්නේ නැතුව ඉවසන්න කරන පුරුදු වීම. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන මානසික ශක්තිය ලබා දෙන්න තමයි මේ වැඩපිළිවෙලක් එදා ඉඳන් අපිට තිබුණේ. අද මේ මොකක්වත් ක්‍රමානුකූල නැහැ. ක්‍රමානුකූල මොකක්වත් නැති හින්දා අපි ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙලා ඉන්නවා. ක්‍රමානුකූල මොකක්වත් නැති හින්දා අපි ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙලා ඉන්නවා. අන්න ඒ පත් වෙලා ඉන්න ගැටලුකාරී තත්යෙන් අත මිදෙන්න නම් අපි එක කතාවකට අපිට යමක්ම තේරෙන තේරෙන කියලා කිව්වහම මේකට මේ ඉගෙනගෙනම තියෙන්න ඕනේ නැහැ. ඉගෙනගෙන තියන අය බොහෝ ධර්ම බොහෝ කරුණු ඒක රාශි කරගෙන තියෙන ආචාර්ය මහාචාර්ය වශයෙන් ඉන්න නුවණ තියෙන අයට මේක ගොඩක් දුරට අනිත් අයට වැඩිය කරන්න පුළුවන්කම තියෙනවා සමාජයට පණිවිඩයක් දෙන්න. ඒ අයට විතරක් නෙවෙයි ධර්මය ගැන අවබෝධයක් තියෙන හැම කෙනෙකුටම මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සමස්තයක් වශයෙන් අපි ඉවසීම පුරුදු කිරීම පිළිබඳව හරිද මොකක් හරි gedaraක කතිකාවතක් ඇති කරගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට ඉවසමු. අපි මේක ප්‍රගුණ කරමු. එතකොට gedara ඉන්න තරුණ අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන් කෙරෙහි දරුවන් කෙරෙහි දරුවන්ට ඉවසීම පුරුදු කරන ඉවසීම පුරුදු කරන වැඩපිළිවෙල මුල ඉඳන් අවධානයෙන් ඉන්න ඕනේ මේ ළමයාට ඉවසන්න පුරුදු කරනවා කියලා. අද වෙලා තියෙන දේ මම හොඳට දැක්කා. ළමයින් හුඟක් ළමයි ඉන්නවා. ළමයින්ට අනවශ්‍ය විදිහට සියලු දේ දෙමාපියෝ ලබා දීලා තියෙනවා. ලබා දීලා තියෙනවා කියන්නේ අනවශ්‍ය විදිහට කියන්නේ මේ මේ මේ අවශ්‍ය දේවල් දෙන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ළමයා අඩිපෝය ගහලා තමයි යමක් ඉල්ලන්නේ දෙමාපියන්ගේ. හරිද? පුංචි කාලේ ඉඳන්ම දත් පුට්ටු කරගෙන කෑ ගහන්න පුරුදු වෙනවා. මේක ඕනේ මේක ඕනේ කියලා. කියනකොට මහා පොඩක් ඉඳ පොඩක් ඉඳ කියලා හැමදේම දෙනවා ළමයින්ට දඬුවම් කරන්නේ නැහැ. ළමයින්ට Tamanට ඕන ඕන විදිහට හැසිරෙන එක සාමාන්‍ය ලෝකයේ විදිහක් විදිහට තමයි gedara පුරුදු කරන්නේ. ඒතර gedarදී ළමයින්ට දරාගෙන යමක් කරන්න පුරුදු නොකිරීම හේතුවෙන් ඒ ළමයි ඒ ඉපදිච්ච ගමන් ඉතින් හම්බෙච්ච පරිසරයනේ. හම්බෙච්ච පරිසරේ දෙමාපිය මොකද කරන්නේ? කිසිම දෙයක් දරා ගන්න ඉඩ දෙන්නේ නැහැ. අඩුම ගානේ මේ තමන්ගේ බෑග් එකට පොට් ටික දා ගන්නවක්වත් අඩුම ගානේ බෑග් එක උස්සගෙන යන එකවත් දැරීමක්ද නැද්ද? පොත් බෑග් එක උස්සගෙන යන්නවත් දෙන්නේ නැහැ. හරිද? දෙමව්පියෝ හිතනවා මේ ළමයින්ව මේ වගේ මලක් වගේ හදන එක තමයි මගේ යුතුයකම කියලා. හරිද? මේක හරිද? මේක වැරදි. ළමයින්ට දුක් විඳින්න දෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හරිද? ළමයින්ට යමක් දරාගෙන හරිද? දඬුවම් සහිතව ළමයින්ට යමක් දරාගෙන වැඩ කරන්න පුරුදු කරන්න ඕනේ. හරිද? මේ කරන වැඩෙන් වෙන්නේ මැරෙනකන් ඒ ළමයා මැරෙනකන් මට බලා ගන්න පුළුවන්ද? ඇයි? මාව මැරෙනවනේ. නේද? ඒ විතරක් නෙවෙයි හැමදාම ළඟට වෙලා ඉන්න පුළුවන්ද? නැහැ පාසලට යවන්න ඕනේ, විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ. ඒ වගේ ඒ වගේ තනියම මේ සමාජයට යාව එළියට දාන්න සිද්ධ වෙනවද නැද්ද? එදාට කවුද ළඟ ඉන්නේ? ළමයෙක් හදනවා කියන්නේ මස් ටික හදන එකද? ළමයාගේ ශරීරයේ මස් ටික හදන එක නෙවෙයි ඊට වැඩිය වටින්නේ යාගේ චිත්ත සකස් වෙන මම දන්න බටහිර රටවල් තියෙනවා සමහර රටවල් මේ රටවල් වල තියෙන උපක්‍රමයක් උපක්‍රම යොදන යාලා පුංචි කාලේ ඉඳන් දැන් ඒවා ඒවා විද්‍යාත්මකවම යාලා කරනවා මේස් දෙකවත් ළමයාට චූටි කාලේ ඉඳන්වත් දාන්නේ එක සැරයක් දෙසරයක් දැම්මට පස්සේ පාසල් යන්න මේ ඉතාම පුංචි ළමයි නැත්තම් මොන්ටිසෝරි වලටත් වැඩිය අඩු ළමයි ඔය මේ ඩේ කෙයාර් සෙන්ටර්ස් වල ඉන්න ළමයින්ට තහනම් එයාලගේ වැටි කියලා කරගන්න ඕන එයාගේ බෑග් එකට එයාලා බට්ටිය දා ගන්න ඕන ඒක තමයි ඒ අර අර බලා ගන්න තැන කරන යුතුයකම කියන්නේ ළමයා මල් වගේ තියාගන්න එක නෙවෙයි ළමයාට ක්‍රියාකාරකම් පුරුදු කරන්න ඕනේ. ඇවිදින්න පුරුදු කරන්න දෙපෑ ළමයෙකුට ඒ වගේ අනිත් වැඩත් පුරුදු කරන්න ඕනේ. හරිද? ළමයාට ඉවසන්න පුරුදු කරන්න ඕනේ. දෙමාපියෝ විඳින දුක දරුවට දැනෙන්න දරින්න ඕනේ. හරිද? එයාට ආසාවන් ඉවසන්න පුංචි කාලේ නේද? ආසහිතන දේවල් අපිට මතකයි අපි ඉස්සර පොඩි කාලේ හොඳට මතකද? නේද? අපිම කල්පනා කරලා අපිට සපත් දෙකක් ඕන ඕනකම තිබ්බට අනේ කොහොමද අපි දෙමව්පියන්ට කියන්නේ මේ කට්ටිය හරි දුකෙන් තමයි මේවා කරන්නේ කොහොම හරි මම මේ දෙක දාගෙන යන්න ඕනේ කියලා කොච්චර ලස්සන ළමා ජීවිතයක්ද කොච්චර සුන්දර අදහස් දේව නේද හරි ඒක වෙලාවකට අපේ දෙමව්පිය දැනගන්නවා කියන්නේ ඇවුමනාව තිබ්බත් කියන්නේ නැවුමනාව තියාගෙන මේ ළමයා කියන්නේ නැහැ කියලා දැනගත්තාම ඒ කට්ටියට ඇඬෙනවා නේද ඇඬෙනවා ඒ කට්ටියට නේද එතකොට ඒ කට්ටිය මොන දේ හරි කරලා කරලා දෙනවා අද එහෙමද මට සමත් දෙක නැත්තම් මම ඉස්කෝලේ යන්නේ නැහැ. ගෙදර ප්‍රශ්නේ මොකක්ද? නේද? ගෙදර තියෙන தත්ත්වය මොකක්ද? මේ කට්ටිය දුක් විඳිනවද? මොකක්වත් නැහැ. මෙව්වා නැත්තම් මම මේක කරන්නේ නැහැ. කොන්දේසි සටන් හැමතැනම. නේද? එදා ඒ වගේ දේවල් කරපු ගමන් අපේ දෙමාපිය මොකද කරේ? දුන්න දෙකක් නේද? දීලා ඇඬුවා ඒ දෙමාපිය. දන්නවද? මතකද? නේද? ඇයි දුන්නේ? දුන්නේ හදන්න නැතුව මරන්න නෙවෙයි. නේද? හොඳට දෙකක් දීලා ඔහොමද හැදෙන්නේ ඉස්කෝලේ යන්නේ නැත්නම් ඉන්නව එහෙනම් ඔහොමම හරිද ඔය වගේ කියලා එහෙම කළා පස්සේ අරන් දුන්නා සපත් දෙක නැතුව නෙවෙයි නේද නමුත් අර ගෝරනාඩුවට ඉඩ දුන්නේ නෑ ගෝරනාඩුව පුරුදු කරේ නෑ සාන්තව කතා කරන්න පුරුදු පුහුණු කරා අද දෙමාපියන්ට එහෙම සංවේදීකමක් නෑ දෙමාපියෝ කවුරු වගේද මෙහෙකාරය වගේ හරිද ඒ தත්ත්වයටපත් කරගත්තේ කවුද දෙමාපියෝමයි ඒකේ හානිය කාටද ළමයාට ඒකේ හානිය ළමයට. හරිද? ළමයින්ට මොකුත් ඉවසන්න බෑ. පරිසරයට බැස්සට පස්සේ කිසිම දෙයක් ඉවසන්න බෑ. ඉතින් මේ වැරද්ද කරගෙන පස්සේ කෑ ගහන්න එපා. එහෙනම් අපි අපේ සමාජය විසින් ඇත්තටම නුවණ තියෙන සමාජයක් ඇති කරගන්න මනෝවිද්‍යාත්මකව ළමයිගේ චර්යාව සකස් කරගන්න සකස් කරන විදිහ ගැන ඉවසීම පුංචි කාලේ නම් පුරුදු කරන වැඩපිළිවෙලක් පිළිබඳව දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕනද නැද්ද? නේද? දෙමාපිය මේ මේ තියෙන සමාජ රටාව පින්වත්නි අපිව සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන්නේ තරඟකාරී, ඉතා තරඟකාරී තත්යකට මේ තරඟකාරීත්වයෙන් ඊතරම් වැඩකුත් නැහැ. හරිද? ශිෂ්‍යත්වයේ ශිෂ්‍යත්වයේ කියලා කෑ ගහනවා දඟලනවා ශිෂ්‍යත්වයට දඟලන අය අතරේ මෙන්න මෙහෙම අයත් ඉන්නවා. හොඳ ඉස්කෝලේක ළමයා ඉන්නේ. හරි ශිෂ්‍යත්වයේ අරමුණ මොකද්ද? නේද? හොඳ ඉස්කෝලේ තෝරගන්න. ඉතා හොඳ ඉස්කෝලේක ඉන්න අයගේ දෙමාපියොත් මොකද කරන්නේ? මේකෙන් මේක සමහර වෙලාවට මෙන්න මෙහෙම ළමම දැක්කා. අර සාමාන්‍ය පෙළ විභාගයට තෝරගන්න තියෙනවා විශේෂේස්ත්‍රයන්. සමහර අමාරු විශේෂේස්ත්‍රයන් තෝරගත්ත අයට කොහොමත්ම පුළුවන්කමක් නැහැ. ඒකට ගොඩක් අමාරුයි ඒ ශේෂ්ත්‍රයේ ඒ සබ්ජෙක්ට් එක තෝරගත්තා නම්, ඒ විෂය තෝරගත්තා නම්, ඒකට හරි අමාරුයි ඒ අකුරක් ගන්න අමාරුයි. හරිද? දැන් මේ මම දන්න දරුවා මොකද කරේ? ඒ ඒ අකුරු අඩුයි. නමුත් අමාරු විෂයන් එයා තෝරගෙන තිබ්බ එයාගේ ස්වාධීනත්වය තුල. ඉතින් මේක මේ දෙමාපියන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි කොහොමද මම මෙයාගේ ප්‍රතිඵල අනිත් අයට කියන්නේ? ඒ මේ කියන්න යෝනේ. අපේ ළමයට ඒ 10යි අපේ ළමයට ඒ 10යි අපේ අර යාළුවන්ගේ ළමයි ඉන්නවා ඒ 10 ගත්ත අය මෙයාට මෙච්චර ඇතින් මෙයා කරපු විෂය ගැන බලන්නේ නැහැ. ඉතින් අර ළමයා මානසික ගොඩාක් කටනවා. හරිද? ඒ වගේ අපේ දෙමාපියන් හැදලා තියෙන පිස්සු වගේක් තියෙනවා. හරිද? ඒ මොකද්ද මේ தত্ত্বය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ළමයාගේ විභාගය ළමයා පාස් වෙන්න ඕන මොකටද? පෙන්වන්න. මොනව පෙන්වන්නද? සමාජයට தত্ত্বය පෙන්වන්න. එහෙම නෙමේ යහපත් ගුණ එක එක එක ගමක තාත්තා කෙනෙක්ගේ මහා ආඩම්බර කතාවක් මම අහගෙන. දැන් මටමයි කිව්වේ. ඒකයි මම අහගෙන හිටියා කියලා කිව්වේ. මේ ළමයා ජනප්‍රිය පාසලකට දාලා ගමේම ඒ ආසන්නයේ තියෙන මේ ළමයාව ටිකක් නරක වෙන්න පටන් ගත්තා. හොඳට හිටිය ළමයා නරක වෙන්න පටන් ගත්තා. මේ තාත්තා මොකද කරේ බැලුව බැලුව බැලුව මේක හදාගන්න ළමයාව හදාගන්න අමාරුයි. මොකද දන්නව කරේ මේ ගමක තාත්තා කෙනෙක්. හොඳට පප්පු කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක්. අස් කරගෙන ආවා. අස් කරගෙන ඇවිල්ලා දැම්ම දැම්ම සාමාන්‍ය පාසලට. ඉතින් දැන් මේ ප්‍රශ්නේ වෙලා ආවා පන්සලට. ඇවිල්ලා මාත් එක්ක කතා කරනකොට මට ආයෙ කතා කරන්න කිසිම දෙයක් ඉතුරුන්නේ නැහැ එතන. හාමුදුරනේ මම මේ ළමයාට මැරෙනකන් ජීවත් වෙන්න ගොවිතැන් කරගෙන මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ සකස් කරලා තියෙනවා. මෙයාටත් මෙයාගේ සහෝදරියන්ටත් ඕන හැටි ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා තියෙන්නේ. ඒකින්ද මම මෙයාව මේ වගේ ස්කෝල් එකට දාලා ගිහිල්ලා නරක ළමයෙක් කරනවට වැඩිය මෙයා මෙන්න මේ පැත්තට වෙලා ඉතාලම හොඳ ළමයෙක් විදිහට වාසය කිරීම විතරයි මගේ පරමාර්ථය. හරිද? මෙයාව මේ මෙයාව මෙතෙන්ට යගුවොත් මේ අනිවාර්යයෙන් මං කිව්වා ඉතින් එතෙන්ටත් යවලා හොඳ ළමයෙකුත් කරන්න බැයිද? ඒක තමයි වටින්නේ. ඉගෙනත්ගෙන හොඳ ළමයෙකුත් කරන්න පුළුවන් නේ වටින්නේ. දැන් මෙහෙම තියලා උගන්වනවා මම දන්නවා මම උත්සාහ කරා එකට ඔබ වහන්සේ කියන එක මට තේරුම් නැතුව නෙවෙයි. හොඳටම මම බැලුවා මට හොඳටම තේරෙන්න බෑ කියලා. එහෙනම් මම මේ තීරණය ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපේ අවධානය යොමු යුතු තියෙන්නේ මොන පැත්තටද? හොඳ පැත්ත කියන්නේ යහගුණ පැත්ත මිසක් අධ්‍යාපනය අධ්‍යාපනයයි යහගුණයි දෙකම එකතු වෙනවා නම් ඒක ලොකු වටිනාකමක් තියෙනවා. හැබැයි අධ්‍යාපනයේ විතරක් ඇවිල්ලා යහගුණ නැත්තම් ඒකේ වටිනාකමක් නැහැ. යහගුණ ඇති වෙන්නේ කොහෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්. ඒකින්ද අපි මේක විද්‍යාත්මක කරන්න ලැහැස්ති වෙන්න. හරිද? ධර්මය ඇත්තටම ළමයින්ට එපා වෙලා තියෙනවා. ගොඩක් ළමයින්ට තියෙන එක්තරා ප්‍රයෝජනයක් නැති දෙයක් වගේ ඒක තේරෙන මේ සමාජයේ මිනිසුත් ඉන්නවා මේ සමාජයේ සමහර ලොකු අය ඉන්නවා තාක්ෂණික විද්‍යාව තමයි ලෝකේ තියෙන ලොකුම දේ විදිහට සලකන. ඇත්ත. තාක්ෂණික විද්‍යාවෙන් අපිට ලැබිච්ච දේ කොච්චරද කියලා කියන්න බෑ. ඒක හරීම වටිනාකමක් තියෙනවා. ඒක බොහොම හොඳයි. නේද? අතට ලැබිලා තියෙන දුරකථනය දිහා බලන්න ඒ දුරකථනයෙන් පවා අපිට මුළු ලෝකෙම තියෙන ඕනම දෙයක් අතර ගන්න පුළුවන් මට වෙලාවකට හිතිලක් තියෙනවා කොච්චර වටින දෙයක්ද මේ තියෙන්නේ කියලා මේ ලැබිලා තියෙන දේ කියලා හරියට විශ්වකෝෂයක් වගේ නේද අපි ඉස්සර ලොකු පුස්තකාලවලට ගිහිල්ලා ඒ පුස්තකාලවල පොත් ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා අමාරුවේ මොන හරි විෂය කාරණාවක් හොයාගන්න පැය ගාණක් ගත කරනවා අද අපිට හදිසියෙම එක සැනයක පොතක් දිගාර ගන්න ඕනේ ලොකු ලොකු විශ්වකෝෂයක් ළඟ තියෙනවා වගේ තමයි මේ දුරකථනය කියන්නේ එහෙනම් ඒවා කොච්චර තාක්ෂණික විද්‍යාවට අපි කරු කළ යුතු තියෙනවා හැබැයි තාක්ෂණික විද්‍යාව ඇතිකරන බොහෝ විද්‍යාඥයින්ට බොහෝ මහාචාර්ය ආචාර්යවරුන්ට හැකි වුණා ඒ පැත්ත විතරක් වර්ධනය වෙලා බෑ ඒ පැත්තත් එක්ක ඒ වගේම ඊටත් වඩා වැඩි අවධානයක් යොමු වෙලා මානසික පැත්ත වර්ධනය විය යුතුව තියෙනවා ඒක සමතුලිත වෙන්න ඕන අද බටහිර රටවල් එක පිළිගෙන තියෙනවා ඒ බටහිර රටවල් පිළිගැනීම හින්දාම නෙවෙයි අපිට අපි ඒක ඉතා පැහැදිලියි. මොකද අපේ ශරීරය දිහා බලපුවාම මේ ශරීරයේ තියෙන භෞතික පැත්ත මුකුත්ම ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ භෞතික පැත්තේ සියලු ක්‍රියාකාරීත්වයන් හේතු වෙන්නේ මානසික தত্ত্বය. නේද? භෞතික කියලා මේ ශරීරයේ ආහාර දිරවීම, මේ ශරීරයේ තියෙන සියලු ක්‍රියාකාරීත්වයන් වල ඇති වටිනාකමක් ඒවා ඔක්කොම කෙරෙන්නේ මානසික පැත්තේ තියෙන දේවා අපි නැගිටින්නේ, ඇවිදින්නේ ඔක්කොම කරන්නේ සිතුවිලි ඇති වුණා. නේද? අපේ ක්‍රියාකාරකම් ඒකට අපි කියනවා මනුස්සකම කියලා. එහෙනම් අපි කොහොම හරි කරලා මේ මානසික පැත්ත පිළිබඳව තියෙන ඊතා විද්‍යාත්මක ක්‍රමවේදය තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. දන්නවද? මගේ ජීවිතයට ආපස්සට අදින සියලුම සිතුවිලි අනිත් පැත්ත හරවලා කෙලින් කරගෙන යන්න අවශ්‍ය කරන වර්ධනය කිරීම සියල්ලම කොහොමද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා දේශනාවේ තියෙනවා. හරිද? ඒවා පුදුම විදිහට මේ වර්ගීකරණය කරලා තියෙනවා. මේ මේන්න මේ ටිකට මේ ටික මේ ටිකට මේ ටික මේක නැති කරන්න මෙහෙම මේක නැති කරන්න මෙහෙම කියලා අපි පිස්සු හැදිලා වගේ ජීවිතේ ගොඩනගන්න කියලා ගොඩ කට්ටිය වරද්ද ගන්නවා. අඬනවා, දොඩනවා, වැළපෙනවා, පීඩණයෙන් ඉන්නවා කියන්නේ වරද්දගෙනද නැද්ද? කොතන හරි පීඩාවක් තියෙනවා නම් කොතන හරි චිත්ත පීඩාවක් තියෙනවා නම් අපහසුාවක් තියෙනවා නම් අකමැති දේ කරන්න වෙලා තියෙනවා නම් හත් වෙනවා වගේ නම් දැවෙනවා වගේ නම් මට අවශ්‍ය නැති දේ සිද්ධ වෙනවා වගේ දැනෙනවා නම් ඒ ඔක්කොම මගේ වැරදීමක්. හිත වරද්ද ගන්න නැතුව සෞම්‍යව තමන් යන ගමන යන්න අවශ්‍ය කරන සියලු දේ තියෙන්නේ තියෙනවා ධර්මයේ තුල අනිත් එක ඕනම ඉලක්කයකට යන්න අවශ්‍ය කරන මානසික ශක්තිය වර්ධනය කරගන්න විදිහ තියෙනවා ධර්මයේ තුල ඉතින් මේක අපි විද්‍යාත්මක දෙයක් විදිහට සමාජගත කරගන්න ඕනේ ඒකට හොඳම උදාහරණය තමයි ඉවසීම කියන එක මිනිස්සෙකුට ඉවසීම කියන එක ප්‍රගුණ වුණා නම් අද මේ රටේ සිද්ධ වෙන සියලු විෂන ඉවරයි. ඒකයි අපි හැමදාම කියන්නේ ජාතික ප්‍රතිපත්තියක බෞද්ධ රටක් විදිහට මේ ඉවසීම කියන එක අපේ ජාතික ප්‍රතිපත්තියක් තුළ සමාජ ස්තර හතරක් තියෙනවා. ඒ තමයි පුතා කියලා කතා කරන වැඩිපුර පුතා කියන වචනේ අහන කට්ටිය ඉන්නවා. පුතා දුව කියලා. ඒ තමයි ළමයි. නේද? වැඩිපුර සමාජයෙන් අයියා අක්කා නංගි මල්ලි කියලා අහන කට්ටියක් ඉන්නවා. ඒ තමයි තරුණයෝ. වැඩිපුර සමාජයේ මාමයන්න්දේ කියලා අහන කට්ටියක් ඉන්නවා. ඒ තමයි වැඩ කරන නේද? වැඩ කරන රස්සා කරන ළමයින් ආරක්ෂා කරන දෙමව්පියන් ආරක්ෂා කරන ලොකුම වගකීමක් තියෙන වැඩිහිටි තරුණ පිරිස. නේද? යෞවන තරුණ පිරිසක් ඉන්නවා, ළමා පිරිසක් ඉන්නවා, යෞවන තරුණ පිරිසක් ඉන්නවා, වැඩිහිටි තරුණ පිරිසක් ඉන්නවා, සව සිය ආච්චිය කියලාම කතා කරන නේද? කට්ටියක් ඉන්නේ. ඒ තමයි වැඩිහිටි පිරිස. එතකොට මෙන්න මේ සමාජ ස්තර හතර අරමුණු කරගෙන මේ සමාජ ස්තර හතරක් තියෙන රටක අරමුණු කරගෙන බෞද්ධ රටක් නම් බෞද්ධ ආගමට මූලික தත්ත්වය මූලිකත්වය දෙනවා නම් විහෙර විහාරස්ථාන වලට මූලිකත්වය දෙන එක කියන එකද බෞද්ධකම කියන්නේ ඒක ගොඩ නැගිලි වගේ එකට නේද එතකොට මේ ඉදිකිරීම වලට ඒ ඒ ඒක නෙවෙයි බෞද්ධකම කියලා කියන්නේ යම් කිසි පාලන තන්ත්‍රයක් තියෙනවා නම් ඒක බෞද්ධ ධර්මයට මූලිකත්වය දෙනවා කියනවා නම් මේ සමාජ ස්තරවල ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය හදන වැඩපිළිවෙලක්. ඒ සඳහා වැඩපිළිවෙලක් නිබඳව নিরතුරුව ක්‍රියාත්මක වෙන්න ඕනද නැද්ද? අන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණොත් අපේ පින්නත් නේ. හුඟක් අය කියයි හාමුදුරුවෝ මේ කිව්වට මේවා ප්‍රායෝගික නෑ කියලා. නෑ ප්‍රායෝගිකත්වයක් තියෙනවා මේකේ. තියෙනවා කියලා මම දැඩිව කියන්නේ මේක පුංචි කාලේ ඉඳන්ම සකස් කරන්න ඕන එකක්. මේක ස්වේච්ඡාවෙන් කරනකම් බලන් ඉන්න ඕන එකක් නෙවෙයි. අනිත් දේවල් ස්වේච්ඡාවෙන් නෙවෙයිනේ කරන්නේ. නේද? අනිත් පුහුණු වීම දේවල් ස්වේච්ඡාවෙන්ද කරන්නේ? ළමයි අනිවාර්යෙන් පාසල් යන්න ඕනේ. හ්ම්. එහෙනම් පාසල් යන ළමයාගේ කාල පරිච්ඡේදයක් වෙන් කරන්න බැයිද? මානසික දියුණුව සඳහා. නේද? එහෙනම් දැන් දැන් දැන් කියන්න පරිගණක පරිගණක සාක්ෂරතාවය කියලා එකක් තියෙනවා. ඒක තිබුණේ දැනට දශකයකට විතර ඉස්සෙල්ලත් අපේ වැඩිහිටි ගුරුවරු අතර පවා තිබුණේ නැහැ. දශක දශකකමාරකට ඉස්සෙල්ලා ලොකු ගුරුවරු අතරේ තිබුණේ නැහැ. පරිගණ සාක්ෂරතාවය අඩු වෙලා තිබ්බේ. ඒ මොකද එයාලා ඒකට ඊට පස්සේ මොකද කරන්නේ? ඉක්මනට කරේ ගුරු පුහුණු වැඩසටහන් දැම්ම රට හැමතැනම. ඒකත් එක්ක දැන් දැන් වැඩිහිටි ගුරුවරු පවා පරිගණ ගැන හොන්දට දන්නවා අනිත් එකේ වයසත් එක්කත් ආවනේ ඉස්සරහට. නේද? වයසත් ආවා ඒත් එක්ක ඒ අනිත් අයත් ඒක ඉගෙන ගත්තා. ඉක්මනින් ඉක්මනින් මේ දේවල් සමාජගත වුණා. දැන් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළ මට්ටමක් තියෙනවා මම දන්න හැටියට. ඒ වගේ අපිට උවමනාව තියෙනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා අපි ඔලුගෙඩි ටික හදාගන්න ඕනේ. නේද? හදවන්න ඕනේ. මේ වාගේ ඉවසීම පුරුදු කරන්න ඕනේ. මේවායි මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ. එතකොට මේවා මේ ධර්මානුකූල දේ ගැන අපිට තියෙන සංකල්පයක් තියෙනවා අපේ පින්නත් නේ. ඒවා වයසට ගියාම ඇති. ඒවා තරුණ කාලේ ඕනෙම නැහැ. හරිද? ඕනේ කියලා මේ සංකල්පින්ද අද අපි ලොකු ව්‍යසනකාරී තත්ත්වයක්. මම ආය ආය කියනවා මේ ඉංග්‍රීසි භාෂාව මූලික කරගෙන ඉගෙන ගන්න විශේෂ විශේෂ වරප්‍රසාදලත් විදිහට අමාරු වෙන නමුත් අපේ අපේ හොඳ හෙළ දරුවෝ හොඳ නුවණ තියෙන දෙමව්පියන්ගේ දරුවෝ මේ සංස්කෘතියක් ආගමක් නැතුව මේ සකස් වෙන සකස්විල්ලත් එක්ක ඉදිරියේ රට බාරගත් දවසක මේ ශාසනය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ දරුවන්ට වෛර කරන එකක් නෙමෙයි මේ කියන්නේ. හුඟක් අය මේවට කියයි ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා කියලා. ඊර්ෂ්‍යාව නෙමෙයි පින්නත් නේ. ඒක වෙන්න ඕන ලෝකෙට අපේ දරුවෝ හදන්න ඕනේ. අපේ දරුවෝ අපේ රටට හදලා හරියන්නේ නැහැ. ඒ හින්දා අන්තර්ජාතිකව ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් විදිහට ජාත්‍යන්තර පාසලක ළමයෙක් හැදෙන්න ඕනේ. හැබැයි ඒ ළමයා ඉස්සරහට යන්න ඕන කොහොමද? ජාතික අනන්‍යතාවය තියාගෙන. එළියට යන කෙනා ඇතුලේ ඉන්න කෙනාට වැඩිය එළියට යන කෙනා තමයි වැඩියෙන්ම පුහුණු කරන්න ඕනේ ජාතිකත්වය තුල. හරිද? නැත්තම් මෙහි නිර්මාණය කරලා මෙහි වියදම් කරලා යවන කෙනා කවදාකවත් මේ රට වැඩක් කරන්නේ කරන්නේ නැහැ. ඒකින්ද මේ අනාගත බයක් තියෙනවා අනාගත මහා බයක් තියෙනවා. මේවා निराවුල් කරගන්න අපි දැඩි වීරියකින් කටයුතු කරන්න ඕනේ. දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනේ. ඉවසීම කියන එක සමාජගත කරන්න ඕනේ. එහෙම වුණා නම් අද මේ වෙලා තියෙන විශ්නේ වෙන්නේ නැහැ. එන්නෙන්ද එන්නෙන්ද මේකට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මුර්ග සංඥාව ඇති වෙනවා කියලා. ලැජ්ජායි මිනිස්සු විදිහට ජීවත් වෙන්න. මුර්ග සංඥාව කියන්නේ මොකද්ද? තිරිසන් සත්තුන්ට වගේ සංඥා ඇති වෙන්නේ කවුරු හරි කෙනෙක් බැලුවත් නේද? අපේ ගෙදර ඉන්න බල්ලෙක් තව බල්ලෙක් දැක්ක ගමන් හොඳට hina වෙලා කොහෙන්දන් දාවේ කොහොමද තොරතුරු කියලා අහනවද? නෑ පාර යන කෙනෙක් දැක්ක ගමන් ඉස්සෙල්ලා මරා ගන්න යන්නේ නේද? අන්න ඒ වගේ මුර්ගයෙන් තුල තියෙන සංඥාව ඇති වෙන කාලයක් එනවා. ඒතකොට කතා කරත් එන කොටා ගන්න ගතියක් එනවා. පොඩි පොඩි දේවල් වලට මරා ගන්න ඒ ඒ ලක්ෂණ පහළ වෙමින් තියෙනවද මන්ද? ඒකින් දා මේක අනිත් පැත්ත හැරවීම වගකීම තියෙන්නේ අපිටමයි. හදා ඉක්මනින් පෙළ ගැහෙන්න හැමෝම දැඩි අදහසක් ඇති කරගන්න මම එක්කෙනෙක් හරි හදනවා. මම දැන් මේක බොහෝ වාර ගණක් කියනවා. මම හිතන්නේ නිකන් නෑ මට බොහෝ ප්‍රතිචාර තියෙනවා බොහෝ දෙනෙක් කියනවා. මම මේ වගේ වැඩ පිළිවෙලක් අරන් ගින් තියෙන හැමදෙරෝනේ උදව් කරන්න උදව් කරන්න කියලා ඉතින් යාර මම මතක් කරනවා ඒ ඔක්කොම ටික මගේ ළඟ තියෙනවා මට මේ මේ දින කීපය පහුවෙන තුරු ජනවාරි 26 වෙනිදා පහුවෙන තුරු අපිට පෞද්ගලිකව ඒ සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්න අමාරුයි හැම කෙනෙකුටම මඟ පෙන්වීමක් කරන්න අපේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ අදහසක් තියෙනවා ඒ වගේ තනියම වැඩ කරන හැමෝම හැමෝම සමාජයට සේවයක් කරන ඒ වගේ निराවුල්ව යම් පිරිසකට උදව් කරන අයට ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරලා ඒවා තව වර්ධනය කරගන්න වර්ධනය කරගෙන ධර්මයෙන් පෝෂණය කරන තමන්ගේ දරුවෝ පාසලේ ඉන්න දරුවෝ ටික වෙන්න පුළුවන් යම් කිසි ප්‍රදේශයකින් ආය වෙන්න පුළුවන් තමන්ගේ සංවිධානයක් වෙන්න පුළුවන් ඒ හරහා ධර්මයේ පෝෂණය ධර්මයෙන් අනිත්‍ය පෝෂණය කරන්න තමන් සූදානම් නම් ඒ සඳහා උදව් උපකාර කරන්න මඟ පෙන්වන්න බැයි නම් මේ කියන විදිහෙන් ඇති වැඩක් නැහැ අපි ඒක රාශී වෙමු ඒක රාශියලා සමාජ කතිකාවතක් ඇති කරගන්න ඕනේ අපි ඔක්කොම දැන් නිකම් බනහන අය නෙවෙයි ධර්මය පුහුණු කරන අය බවට පත් වෙන්න ඕනේ. ඒක මේ උපාසක උපාසිකා කියලා කියන වචනයක් වචනෙට තියෙන අර්ථ දැක්වීම දැනට තියෙන මානසික අර්ථ දැක්වීම අපිට උපාසක උපාසිකා කියනට ඇති වෙන සංඥාව නේද? උපාසක ළමයෙක් කියලා නිකන් පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. උපාසිකාවක් නෑ. එයා බොහොම පෞරුෂයක් තියෙන, එයා බොහොම ශක්තියක් තියෙන, එයා ඉතා කාර්යක්ෂමව වැඩ කරන, ඒ සමාජයට වැඩදායි, අනවශ්‍ය දේ නොකරන නේද? निराවුල් මනසකින් ලොකු හයියකින් ගමනක් යන කෙනෙක් තමයි උපාසක දරුවා, උපාසක තරුණයා, උපාසක තරුණිය කියලා කියන්නේ. ඉතින් මේ සංකල්ප ඇති කරගෙන අපි උපාසක උපාසිකාවන් සකස් කරගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න ඕනේ. ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. ඒ සඳහා මූලික වෙන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා සුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.